තව මේ ප්‍රශ්නයක් තියෙනවා මේ පරිවර්ජණයෙන් පහකල යුතු ආශ්‍රවයන් කියලා කොටසක් ගැන. ඒ කියන්නේ Taman ඉතින් ඊයයි ඉවත් කරලා දමනවා. ඒක ඒ අයගෙන් ඉවත් වෙනවා. මොනවයන් හරි කමන්නේ නරක දෙයක් තිබුණොත් ඒ දේ පරිහරණයෙන් ඉවත් වෙලා ඒ හේතුවේ ලබන්නා වූ සංවරභාවය ලබා ගන්න හේතු වාසනා වෙන යමක් ඇතනම් ඒවට කියනවා පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රව කියලා. ඒකට උපමා වශයෙන් පෙන්ලා තියෙනවා. මේ නපුරු ඇතුගෙන් නපුරු අසුගෙන් නපුරු ගොනුන්ගෙන් මේ ආදි වශයෙන් මේ අහක් වෙන ඒවා ගැන ඇත්ත වශයෙන් මේක හිතන්න තියෙනෙත් මේක එක්තරා විදිහකින් බැලුවොත් මේ දෙපැත්තම තියෙනවා මේක උපමාවක් වශයෙන් ගන්න තියෙනවා තමන් ඇසුරු කරන පරිසරයක් ඇත්නම් මේ හැමතැනම ඇත්තු ආස්සයෝ ඉන්නවා කියලා ගන්නවත් බෑ. මේකේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා. ওই දෙපැත්තම සුද්ධ කරගන්න එක කොහොමදත් වටිනවා. දැන් මේ අතහස් හැම වෙලාවෙම පෙන්වන්නේ අහංකාරකමට, මහාන්තත්කමට, දලකාරකම, තමන්ගේ තියෙන බලපුළු අහංකාරකම. මේ වගේ දේවල් පෙන්නනවා. මේක තමයි ඇතාගේ ස්වභාවය. මට තරම් කාර්ද තියෙන්නේ. ඇති ඇත්තෝ. ඇත්තෝ කියන වචනේ හැදෙන්නත් හේතුව ඒකයි. ඇත්තෝ කියන්නේ ඇති අය කියන එක. ඇත කියන අර්ථය මහාන් තත්ත්වයකට ඔළුවට ගත්තාම තමයි මහාන් තත්ත්ව ශරීරයක් ඇතුව මම තමයි දලකාරය. නැනම් මම තමයි බලවතා. මෙන්න මේ යනෝ දල ඇති සතෙක් වෙලා උපදින්න හේතු වන සංකාර ගොඩ නැගෙනවා. මෙන්න මේක තමන් මනස සිහියෙන් හොයලා ආධ්‍යාත්මික වශයෙන් පහ කරන්න ඕනේ. මේකත් එක කාරණය. ඒ වගේම තමන් මේ ප්‍රතිපatti පුරනකොට තමන්ගේ ජීවිතේ යම්කිසි වටිනාකමක් තියෙනවා. මොකද්ද? මේ ධර්ම අවබෝධය පූර්ණ කරගන්නකම් මේ ජීවිතේ වටිනවනේ. ඊට ඉස්සෙල්ලා මේක අකාලේ වෙනසුනොත් එහෙම. ඒක විශාල පාඩුවක්. මේකේ පැරණි උපමාවක් තියෙනවා. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කැලාවකදී හොරුන්ට කොටු වුණා. ඒ කියන්නේ හොරු හොරකම් කරගෙන උන්ගේ බලු මුට්ටු ගෙනත් දාලා හිටන් අර ගල් ලෙනක් ඇතුලේ තියාගෙන එක එක වේදා හදා ගන්නකොට වෙච්ච ඒවා කයිවාරු ගහනකොට දැක්කේ නැහැ ඉතින් සිවුරුත් කළු පාටයි පැත්තකින් අඳුරේ හොයන්නත් බෑ බලනකොට හාමුදුරු කෙනෙක් ඉන්නවා. දැන් දැනගත වැඩේ වැරදුනා කිව්වේ ඔත්තුපත්තු ඔක්කොම හාමුදුරන්ට ඇහුණානේ. දැන් ඉතින් ගිහින් කිව්වොත් අපි ඔක්කොම අහුවෙනවා. දැන් මොකද ගන්න පියවර? අපි මේකම අරමු. මරලා දාලා යන්. අර හොරු කතා වෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මං අරිහත්ත්වයටපත් වෙලා නැහැ. මගේ වහන වීමේ ශ්‍රවණ ධර්මයේ අත්‍යවශ්‍ය හරිය මට තව ඉතුරුයි. අනේ මෙහෙම තියේදී මං කල්රිය කළොත් එහෙම මගේ අනාගතයේ මේ වටිනා ජීවිතේ මේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවනේ. මේ විදර්ශනා කරන්ඩ මේ විදර්ශනා ප්‍රඥාව දිනු කරගන්න මට මේ ජීවිතේ ඒකට නම් හරි වටිනවා. නැතුව මේ ජීවත් වීම හරියකට නම් නෙමෙයි. ඉතින් මුන් මාව මරලා දැම්මොත් ඒ වාස්තාව මට නැති වෙලා යනවනේ. ඒසා බැගෑපත්ව හරි මගේ ජීවිත දාන ඉල්ල ගන්න ඕන. මෙහෙම ඉඳලා කියනවා. ඔබලා මාව මරන්න හදන්නේ මොන හේතුවකටද? මොකක්ද ඒකට කාරණේ? දැන් අපි කියන්නේ ඔක්කොම වහගෙන හිටියා. මොකද දැන් ගිහින් මේක කිව්වහම රාජපුරුෂයන්ට අහුනොත් අපේ ඔක්කොම අපි ඔක්කොම අහු වෙනවා. ඒ නිසායි මරන්න හදන්නේ. මං එහෙම දෙයක් කියන්නේ නැහැ සාක්ෂියක් දෙන්න. මට යන්න බැරි වෙන්න. ඔය ලොකු බලක් මට ගෙනත් දෙන්නකො මෙතෙන්ට මං නැගිටින්නේ නැහැ. මෙතන ඉඳන් ඒ සාක්ෂිය දෙන්න. මෙහෙම කියලා ලොකු ගලක් ඉන්නවාගෙන පුළුවන් හයියෙන් ගහලා තමන්ගේ දණිස් ඇර දෙක පොඩි වෙනකන් තලා ගත්තා. සෙල්ලම් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇටකටු කැඩලා කුඩු වුණාට පස්සේ අහනවා මේ සාක්කියේ මයිද මම යන්නේ නැති වේවට. අර හොරු පුදුම වෙලා බලා හිටියා මේ සිද්ධිය. ඉතින් මෙච්චරලා ජීවිත දාන ඉල්ලන්නේ මොකටද? මම පැවිදි වුණේ අරිහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පාන්න බලාගෙන මිසක් මේ විදිහට ඉඳලා මැරෙන්න නෙමෙයි. මට අවස්ථාවක් දීපල්ලා මගේ ජීවිතේ දැන්. මට මෙහෙම ඉඳලා මම මෙතනින් නැගිලා ගන්න බෑ. මට විදර්ශනාත්මකව මේ මාර්ගය වඩා ගන්න ඕනේ හින්දා මම මරන්න එපා කිව්වා. හොරු දාලා යන්න ගියා. උන්වහන්සේ මොකද කරන්නේ? එතන ඉඳලා විදර්ශනාවල අරිහත් වෙනපත්ලා විරුණම් පෑවා. මේ පැරණි කතාව. දැන් මෙන්න මෙතෙන්දී අපිට වැදගත් දෙයක් තියෙනවා. එන ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන භික්ෂුව ජීවිතයේක වැදගත්කමක් දකින්න ඔන්න ඔය හේතුයි. මගේ ජීවිතේ පංචකාම සම්පත්තියේ වැදගත්කමක් නෙමෙයි මේ කියන්නේ. මගේ ජීවිතයේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්නකම් මට වැදගත්. මොකද මෙතන ඉඳගෙන උනා ටික කරගන්න. එහෙනම් යම්කිසි කෙනෙකුට උපදේශයක් දෙන්න දිනා ඒකත් වැදගත්. ඊ ආදි වශයෙන් තමයි යම්කිසි හේතුවක් නිසා ජීවත් වෙන්නේ. මෙන්න මේකට කියනවා පරපටිපද්දාමේ ජීවිකාති. පැවිද්දා විසින් නිතර සිහි කරන්නත් ඕනේ. මේ ජීවිතේ බැඳිලා තියෙන්නේ කොහොමද හැදිලා තියෙන්නේ කොහොමද? තමන්ගේ වාසියට තමන්ගේ බඩ බඩ ගන්න නෙමෙයි. අනුන්ටත් යහපතක් කරලා ලැබෙන දේ තුලින් අනුන්ගේ යැපිලා තමන්ගේ වැඩේ කරගන්න. වෙන මොනවටත් ආස්වාදෙ විඳගෙන මේ අනික් මිනිස්සු වාගේ ජීවත් වෙන්න නෙමෙයි කියලා පැවිද්ද සීහ කරන්න කියනවා. මෙන්න මේ අවස්ථාවේදී දකින්න ඕනේ. මේ අද වාය කාලයක නෙමෙයි මේ විස්තරේ දුන්නේ. එදා කැලේ මැදි යනකොට ඔය වල් ඇත්තොත් හම්බ වෙනවා. ඒ කාලේ වල් අස්සයොත් ඉන්නවා. ඕන් නැතුවල් නෙමෙයි හදාපු එක විතරක් නෙමෙයි ඉන්නේ. ඒතර ඒ වගේම නොයේ කාකාර වන්නා වූ සත්තු ඒ වගේම කැලෑවේ ඉන්න වල් බල්ලෝ නරි වාගේ සත්තු සර්පයෝ ඒ වගේම ඕ වගේ නොයේ කාකාර දේවල් මේ පැත්තෙනුත් හම්බ වෙනවා. එහෙනම් ඒ වෙනු පරිසර වෙන්න ඕනේ මේ කාන්සියක් විතරයි. ඒ වගේ මේ ගති ලක්ෂණයට අනුකූලව Tamanගේ අභ්‍යන්තරයේ තියෙන යම්කිසි නීච නපුරු ගති තියෙනවා. සත්ව ගති. කටුලැහැ වැනි ස්වභාව. මේ රාග දේශ මොහ සහගත වන්නා වූ ගති ලක්ෂණ මලාසීයෙන් ඉඳලා ඒවා සත්තු හා සමානව සිහි කළ අත්තර ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රම දෙකීම සුද්ධ වෙනකොට තමයි මේ කියන කාරණේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒකාන්තයෙන්ම අපිට ඒකෙන් කෝකද කියලා ගහන්න දෙයක් නැහැ. මේ දෙකම අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ බුද්ධ දේශනාව හොයන්න කිව්වේ ඔන්න ඔය අංශින්. ඒතර මොකද්ද දකින්නේ? යම් මගක් ඇසුරු කරනකොට නිවන් දකින්න හේතු වෙන බව පේනවනම් රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන බව පේනවනම් ඒ මගේ බුද්ධ වචනේ කියලා ඇසුරු කරන්න. එන අපිට ඕනේ ඉතරයි. ඕකෙන් කෝකද හරි කියන එක නෙමෙයි. ওই දෙකම හොඳයි. දෙකම තේරුම් ගන්න කරන්න ඕනේ.